සසරෙන් නිවනට කියන මාතෘකාව මූලික කරගෙන ඒ මාතෘකාව යටතේ දේශනා කරන ධර්ම දේශනා මාලාවේ තවත් එක් දේශනයක්. ඒ දේශනා මාලාවේ පසුගිය දේශනාවේ අපි ඉන්ද්‍රිය ධර්මයන් 19ක් පිළිබඳව අපි කතා කළා සාකච්ඡා කළා. ඒ පිළිබඳව පැහැදිලි කරා. ඉතින් තව ඉන්ද්‍රිය ධර්මයන් තුනක් තියෙනවා. ඒ තුන පැහැදිලි කරනවා. ඒ කරුණු තුන තමයි අනඤ්ඤා තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය. අනඤ්ඤ තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය. අඤ්ඤ ඉන්ද්‍රිය හා අඤ්ඤත්තාව ඉන්ද්‍රිය. එතකොට ඉන්ද්‍රිය කියන වචනේ අර්ථය තේරුම ඔයත් දැන් දන්නවා. ඉන්ද්‍රිය කියන්නේ කර්මයට අධිපතිභාවයට නායකත්වයට ඒතර නායකත්වය, අධිපතිභාවය කර්මයයි. ඒතර අනඤ්‍ය තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය මේ සෝවාන් මාර්ගසිතේ යෙදෙන ප්‍රඥාව. සෝවාන් සතර මාර්ග සතර ඵල කියලා ඔයත් අහලා තිනවා. සෝවාන් මාර්ග සෝවාන් ඵල සකෘදාගාමි මාර්ග සකෘදාගාමි ඵල අනාගාමි මාර්ග අනාගාමි ඵල අරහත් මාර්ග අරහත් ඵල. මේ සිත් අටට කියන්නේ ලෝකෝත්තර සිත්. ඇයි ලෝකෝත්තර සිත් කියන්නේ? කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් ඈතර කරවන. සියලු දුක් නිමාවටපත් කරලා ඒ කාම භව, රූප භව, අරූප භව කියන භවත්‍රේ සංසාර දුකෙන් සදහටම මුදවනවා. එතනින් එහාට දුකේ ප්‍රවෘත්තියක් පැවැත්මක් නැහැ. අවසන් සියල්ල. එහෙනම් ඒ පළවෙනි ඉන්ද්‍රිය අනඤ්‍ය තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය සෝවාන් මාර්ගසිත පසුගිය දේශනාවක පැහැදිලි කරා අපි විෂයාකාර ආත්ම දිට්ඨියක් මතක තියෙන්න ඕනේ ධර්මයේ මනසේ රඳවගෙන ඉන්නවා නම් ඒක මතකේ රැඳිලා තියෙන්න ඕනේ දේශනා විදේශනා කරා. විෂයාකාර ආත්ම දිට්ඨියක්. රූපය ආත්මය වශයෙන් ගන්නවා, තමා රූපවත් කියලා ගන්නවා. රූපය තුල තමා ඉන්නවා කියලා ගන්නවා, තමා තුල රූපය තියෙනවා කියලා ගන්නවා. පැහැදිලි කරා. උතර වේදනාව පිළිබඳව හතරයි, සංඥාව පිළිබඳව හතරයි, සංස්කාරයන් පිළිබඳව හතරයි, විඥානය පිළිබඳව දිට්ඨි හතරයි. ඒ විෂයාකාර ආත්ම දිට්ඨිය. ඒකට කියන සක්කාය දිට්ඨි. අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කියන සංයෝජන තුන සම්පූර්ණයෙන් ප්‍රහීන කරනවා. ඒ මාර්ගයට පමුණවනවා. ඒ ඉන්ද්‍රිය හෙවත් ඒ කර්මය විසින්. ඒ කුසල කර්මයේ ඵලයක්. කුසල් වල ඵලයක්. ඒතර කුසල් අපේ ජීවිතය අපි නිරන්තරයෙන් සිද්ධ කරගත්ත කුසල් වල සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරලා ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව එන මන අවබෝධයත් එක්ක ඒ ඉන්ද්‍රිය ධර්මය ඒ කර්මය බලවත් වෙනවා කුසල කර්මය සත්‍තිස් කියන්නේ 37ක් බෝධි කියන්නේ බුද්ධිය පාක්ෂික කියන්නේ පක්ෂ හේතු උපකාර වන ධර්මයි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. හතරේව තුනක් තියෙනවා, පහේව දෙකක් තියෙනවා, හතේව එකක් තියෙනවා, අටේ එකක් තියෙනවා. හතරේව තුන තමයි සතර සම්‍යක් ප්‍රධාන, සතර ඉද්ධිපාද, සතර සතිපට්ඨාන. පහේ කරුණු දෙකයි පංච ඉන්ද්‍රිය පංච බල 12යි 10යි 22යි. හතක් තියෙනවා බෝධිපාක්ෂික ධර්ම. බුද්ධියට හේතු වෙන ධර්ම. සතිය, ධම්මවිචය, විරය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. අට ආර්ය අෂ්ටාංගික මාර්ගය. සමාධිට්ඨි සමා සංකප්ප සමා වාචා සමා කම්මන්ත සමා ආජීව සමා වායාම සමා සති සමා සමාධි 27යි එතකොට 37යි 29යි 8යි 37යි මේ 37ට කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඒ කුසල් මගමයි ඒ කුසල් මග දියුණු කරා අපි ඒ දියුණු කරලා පළමෙනි වරට නිවන දකින්න සිත සියල්ලෙන් නිදහස් වුණු බව තමගේ මනසට දැනෙනවා සනයක් තුල සිපිල්ලම් ගන්න තරම් කාලයක් තුල සිත නිවනේ පවතිනවා. සියල්ලෙන් මිදුණා කියන. සියල්ල අතහැරියම. සියල්ලෙන් වෙන් වුණා. එතන අතිශය සතුටක් සම්නසක් එක්කන්නේ කියලා. ඒසෝවන් මාර්ගය. ඒසෝවන් මාර්ගය දෙන ප්‍රඥාවට තමයි අනඤ්‍ය තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය කියලා කියන්නේ. බලවත් වෙලා අධිපති වෙලා නායකත්ව වෙලා. තාම එහෙම ආවේ නැහැ. එයි එනවා බය වෙන්න එපා. නොයන නොලැබෙන එකක් ගැන නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ මග යන කෙනාට නියත වශයෙන්ම ලැබෙන. නියත වශයෙන් මේ අනුගමනය කිරීමෙන් පැමිණෙන තැන. සක්කාය දිට්ඨිය දාට ඉවරයි. සීල දිට්ඨිය ඉවරයි. ආයි දිට්ඨියක් නැහැ. වැරදි දැකීමක් නැහැ. වැරදි හිතීමකුත් නැහැ. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වැරදි විදියට හිතනවා වැරදි විදියට දකිනවා. මිත්‍යා සංකප්ප මිත්‍යා දිටි. එතකොට නිවැරදි විදියට දකිනවා නිවැරදි විදියට හිතනවා. එසෝන් මාර්ගයට ආපහම. ආ එතනින් එහාට යට බය වෙන්න දෙයක් නැහැ. යට ප්‍රශ්නෙකුත් නැහැ. යට ගැටලුවකුත් නැහැ. එයාම දන්නවා එයා ඉන්න තැන කොතනද කියලා. එයා ඉන්න තැන එයා හොඳට දන්නවා. මම මෙතනයි ඉන්නේ කියලා. ඒක කාටවත් කියන්න යන්න ඕනේ කිව්වට එයාට තේරෙන්නේ නැහැ. එයත් ඒ ස්වභාවයටපත් වෙලා එතනට ආපුවාම එයාට තේරෙනවා. හරි මාත් දැන් ඉන්නේ මෙතන. එයා කියපු තැන හරි. එතන මාත් ඉන්නේ. අන බුදුරජාන් වහන්සේ දේශනා කරපු තැන මම ඉන්නේ දැන්. එයා දකිනවා මනසින්. හොඳට දකිනවා. නිවැරදිව දකිනවා. තමයි සම්මා දිට්ඨි. සියලු දිට්ඨි වලින් නිදහස් වුණා කියන්නේ. ඒ සෝවාන් මාර්ගසිතේ යෙදෙන ප්‍රඥාව බලවත් වෙයි. කුසල්ම කරන්න. මොන කුසල්ද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වූ කුසල්. 37ක් බුද්ධියට පක්ෂ වූ ධර්මයන්. ඒ තමයි කුසල් මඟ කිව්වේ. පින් සිදු කරගන්න ක්‍රියාවන් වෙනම 10ක් තියෙනවා. දස පුණ්‍ය ක්‍රියා කියලා. මේක නෙමෙයි. දස පුණ්‍ය ක්‍රියාවල් සිද්ධ වෙනවා. මේක තියෙන්නේ කුසල් මඟ. නිවන් මඟ. මේ 37ක් බෝධිපාක්ෂික ධර්ම. එහෙනම් ඒ ඉන්ද්‍රිය බලවත් වෙයි කොයි වෙලේ හරි. අර අනිකුත් ඉන්ද්‍රියන් පිළිබඳවත් දැන් හොඳට දන්නවා. ඒ ඉන්ද්‍රියන් නාම රූප වශයෙන් බෙදා ගන්නත් පුළුවන්කම තියෙන්න ඕනේ. චක්කුසෝත ගාන චිවා කාය කියන්නේ රූප. සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ඛා කියන්නේ නාම. සද්ධා වීර්ය සත් සමාධි ප්‍රඥා කියන්නේ නාම. තර ස්ත්‍රී පුරුෂ කියන්නේ රූප. ජීවිතේන්ද්‍රිය කියන්නේ රූප. මන ඉන්ද්‍රිය කියන්නේ නාම. නාම රූප වශයෙන් වෙන් කරන්න ඕනේ. අපිට තව දේශනා කරන්න තියෙන්නේ මේ කරුණ තුන ඇතු අවසන් වුණාම 12යි 9 3යි 12 24ක්. 201ක් කරුණ වලින් අපි අනිත් සියලුම දේවල් 189ක් දේශනා කරලා තියෙනවා. මේ කරුණ තුන දේශනා කරාම. තවත් 24ක් තියෙනවා. 77ක් 177ක් දේශනා කළා තියෙනවා. තව 24ක් තියෙන 24ක් දේශනා කරනවා ඊට පස්සේ හේතු කියනවා. දිට්ඨි විසුද්ධි පිළිබඳව දේශනා එතනින් අවසන් කරනවා. ඊට පස්සේ කාංකා විතරණ විසුද්ධි හේතු. මේ සියල්ල හේතුන්ගෙන් හටගන්න බව අපි පෙන්වලා දෙනවා. විවෘත කරනවා, පැහැදිලි කරනවා. ඊගාට තියෙන අඤ්ඤේන්ද්‍රිය. අඤ්ඤි. ତර සෝවාන් මාර්ගසිතේ යෙදෙනවා සෝවාන් ඵලසිත හටගන්නේ අඤ්ඤේන්ද්‍රිය බලවත් වෙච්ච වෙලාවට. සෝවාන් ඵලසිත. ඒ නිවන දර්ශනය කරගෙන. නිවන් දැක්ක කියලා තමන් දන්න හොඳට. චතුරාර්ය සත්‍යයත් එක්ක එන්නේ ප්‍රඥාව. දුක්ඛාරය සත්‍ය සමුදාය සත්‍ය දුක්ඛ නිරෝධාරය සත්‍ය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරය සත්‍ය කියන මේ නොවෙනස් වෙන සත්‍ය හතරත් එක්ක එන්නේ ඒ ප්‍රඥාව. ඒකට කියන අඤ්ඤේන්ද්‍රිය. සෝවන් ඵලසිත. සක්‍රීදාගාමි මාර්ගසිත. එතකොට එයා සංයෝජන තුනක් අවසන් කරලා එයාට තව සංයෝජන හතක් තියෙනවා. ඒ තමයි කාමරාගයයි පටිගයයි රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිච්ඡා කියන පහයි කාමරාගය පටිගය දෙකයි හතයි. ඒ හත යට ඉතිරි. ඒකෙන් කාමරාගය පටිගයයි තුනී වෙනවා සකෘදාගාමි මාර්ගෙදී. කාමයන්ට ඇති ඇල්මට කියන කාමරාගය. පංචකාමයට නැති ඇල්ම තියෙනවා තාම. ඒකට ඇති ඇල්ම කාමරාගයේ. පටිගය කිව්වේ තරහට. දෙකම තියෙනවා. තුනී වෙනවා සෝවාන් මාර්ගයේදී. ତොර සෝවාන් සකෘදාගාමි මාර්ගයේදී තුනී වෙනවා. සකෘදාගාමි ඵල අනාගාමි මාර්ගය අනාගාමි ඵල අරහත් මාර්ගය. ତොර අනාගාමි මාර්ගය කාමරාගයයි පටිගයයි. ඒ කියන්නේ පංචකාම සම්පත්තිය විඳීම හා තරහ අමනාප කියන එක සහ මුලින් නැති වෙනවා. දැන් තාම නැති වෙලාද නැද්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. තියෙනවද? තියෙනවා නම් සංයෝජන තමන්ගේ සිත තුළ තියෙනවා. පංචකාමයට ඇල්ම තියෙනවා. තරහ, ක්‍රෝධ, වෛරත් තියෙනවා සිතුවිලි. ඒතර එහෙනම් ඒක තියෙනවා. අන්‍ය ඉන්ද්‍රියෙන් කරන්නේ ඒ සියල්ල විනාශ කරනවා. බලවත් ඉන්ද්‍රිය. ඒ කර්ම බලේ. ඒ නායකත්වය අරගෙන අධිපතිත්වය අරගෙන විනාශ කරනවා. කාමරාගයේ පටිගයයි අවසන් වුණොත් එයා උපදින්නේ සුද්ධාවාස පහෙන් එකක අනාගාමි ඵලයටපත් වෙච්ච අය උපදින්නේ සුද්ධාවාස පහක් තියෙනවා මම ඒ පිළිබඳව කියනවා තව පොඩ්ඩකින් අරහත් මාර්ග චිත්ති ඒකත් අවසන් කළා ඒ රූප රාග රූප රාග මාන උද්දච්ච අවිච්ඡා කියන සංයෝජන ධර්මයන් නැසන තැනට එයාගේ මනස එනවා සිත එනවා ඒකට කියන්නේ ඒ කරුණු හයට කියන්නේ කරුණු හය සම්පූර්ණ කරනවාට කියන්නේ අන්‍ය ඉන්ද්‍රිය. ඒ ඉන්ද්‍රියෙන් තමයි ඒ කරුණු හය සම්පූර්ණ කළ දෙන්නේ. දැන් අනිකුත් ඉන්ද්‍රියන් තියෙන බව දන්නවා. දැන් ඉස්සෙල්ලා කියපු ඉන්ද්‍රියන් තියෙන බව දන්නවා. දැන් මේ ඉන්ද්‍රියන් තාම දන්නේ නැහැ. ඊගාට තියෙන අඤ්ඤතාව ඉන්ද්‍රිය. අඤ්ඤතාව කියන්නේ සියල්ල කරලා අවසන්. සියලු කටයුතු නිමයි. කලයුත්ත කරලා අවසන්. ආයි පුනර්භවයක් නැහැ. ආයි ප්‍රතිසන්දියක් නැහැ. ආයි කාම භව, රූප භව, අරූප කියන භවත්‍රය තුලයි කොහොවත් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ දැర్శණය වෙන්නේ. ස්කන්ධ ධාතු ආයතන වල පිහිටීමක් නැහැ. නාම රූප දෙකේ පිහිටීමක් නැහැ. පුනර්භවයක් නැහැ. ඒ තමයි රහතන් වහන්සේ. අඤ්ඤත්තාවි. රහතන් වහන්සේට කියන නම. අපිට තාම ඒ ඉන්ද්‍රියන් තුන සම්පූර්ණ කරගන්න බැරි වුණා. අනිත් ඉන්ද්‍රියන් තියෙනවා. ඒ ඉන්ද්‍රියන් වල බලවත් භාවය, සක්තිස් බෝධිපාක්ෂික ධර්මවල බලවත් භාවයත් එක්ක එන්න. එතකොට අපි එන්නේ ඔය කියපු ඉන්ද්‍රියන්, ඉන්ද්‍රිය ධර්මයන් තුනට. අනඤ්ඤාතඤ්ඤ සාමිති ඉන්ද්‍රිය, අඤ්ඤ ඉන්ද්‍රිය හා අඤ්ඤත්තා වින්ද්‍රිය. ඔය ඉන්ද්‍රිය 22යි. හොඳට හොයන්න. හොඳට විභාග කරන්න. හොඳට පරීක්ෂා කරන්න. ධර්මයම සිත තුළ රඳව ගන්න. ධර්මයත් එක්ක ජීවත් වෙන්න. gedara dore වැඩ කටයුතු කරන්න බාධාවක් නැහැ ධර්මයේ. මනස ධර්මයේ තුල තියලා කායික ක්‍රියා වාචසික ක්‍රියා ධර්මයත් එක්ක එන්න. කායික ක්‍රියා gedara කරන්න පුළුවන්. වචනත් කතා කරන්න පුළුවන්. තරහ යන්නේ නැතුව. ආසාවල් එක පැටලෙන්නේ නැතුව ඒ කටයුතු කරගන්න. ධර්මයේ තුලම සිත තියන්න. මොකද? අපි දන්නා එක දෙයක්. කොයි වෙලේ හරි මේ වාස භූමියත් අතහරින්න වෙනවා. විශ්‍රාම ශාලාවක ටික කාලයක් ඉන්න ආවේ අපි. විශ්‍රාම ශාලාවේ ටික දවසක් ඉන්නවා. අතහැරලා යන්න වෙනවා. ඒ අනකොට විශ්‍රාම ශාලාව අනිත් පැයට බාර දීලා යන්න වෙනවා. වන්දනාවේ ගියම දන්නවනේ මොකද කරන්නේ. ඒ වගේ ගමනක් මේ සංසාර ගමන. දැන් ටික දවසක් ඉන්නවා. මේ විශ්‍රාම ශාලාවේ කොච්චර දවසක් ඉන්නවද කියන එක අර කර්මය හැවත් ඉන්ද්‍රිය ධර්මයන් තමයි තීරණය කරලා තියෙන්නේ. අපිට තීරණය කරන්න හෙට යන්න වෙයිද කියලා අපිට කියන්න බැහැ. එහෙනම් ධර්මය තමයි අපට අවශ්‍ය ධර්මය තමයි ප්‍රයෝජනවත් ධර්මය තමයි වටින්නේ. ඒ තුල මනස රඳවන්න. එනගේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව දේශනාව මෙතනින් අවසන් කරනවා. ඊගාවට තියෙනවා භව තුනක්. භව කාම භව, රූප භව, අරූප භව. කාම භවය. කැමැති භවයන්. කාම භව. ඒ කාම භව තියෙනවා 11ක්. ඒ හතක් සුගති. හතරක් දුගති. සුගති හත තමයි දිව්‍ය ලෝක 6යි මනුස්ස ලෝකයයි. සුගති. හතර තමයි නිරය, තිරිසන්, പ്രേත, අසුර. සතර අපාය. නිරය, තිරිසන්, പ്രേත, අසුර. සතර අපායයි. 7යි 4යි 11යි. කාම භවේ. රූප භවයේ තියෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක්. තර 16 11යි. 27යි. අරූපාවචර බ්‍රහ්මලෝක හතරක් තියෙනවා. ආකාසඤ්ඤායතන විඥානච්ඡායතන අකිඤ්ඤඤ්ඤායතන නේවසඤ්ඤාසඤ්ඤායතන අරූපතල හතරක් තියෙනවා 31යි. තර කාම භව, රූප භව, අරූප භව. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. නාම රූප වශයෙන් ප්‍රතිසන්දි ගන්නවා. රූප වශයෙන් ප්‍රතිසන්දි ගන්නවා. නාම ධර්මයන් විතරක් ප්‍රතිසන්දි ගන්නවා. මොන භවයට ගියත් නාම රූප දෙකක් හෝ එක රූපයක් එක නාම ධර්මයන් විතරයි. දැන් මේ එකින් එක එකින් එක විස්තර කරනවා. මේක දැනගන්න ඕනේ. මේ භවයන් පිළිබඳව දැනගන්න ඕනේ. දැක ගන්නත් පුළුවන් නම් වඩා හොඳයි. හැබැයි ඒකට ඥානයක් අවශ්‍ය වෙනවා. ඥාන දෙකක් අවශ්‍ය වෙනවා. දිව්‍ය චක්ෂර විඥානය කියලා ඥානයක් තියෙනවා. දිව්‍ය චක්ෂර විඥානය දුර තියෙන දේවල් මෙතන ඉඳලා බලනවා. දිවසෝත ඥාන. දුර තියෙන දේවල් මෙතන ඉඳලා අහනවා. දිවසෝත ඥාන. ওই ඥාන දෙක උපදවා ගත්තොත් ඔය ඔක්කොම බව ටික බලා ගන්න පුළුවන්. ඔක බලා ගන්න බැරි හින්දා තමයි ඔය ඔය ටික බලා ගත්තා නම් හොඳට අත් වශයෙන්ම අදම ගිහිගෙන් නික්මිලා යනවා. පොඩ්ඩක් හරි පේනවනම් චුට්ටක් හරි දැක්කොත් ඒකට අර ඥාන දෙක උපදවා ගන්න ඕනේ. දිව්‍ය චක්ෂුර විඥාන. දිව්‍ය සෝත ඥාන. ඒ උපදවා ගත්තා ඒව බැලුවා. ඒව ඇහුවා. දිව කනින් ඇහුවා. දිව ඇසින් බැලුවා. අපටත් පුළුවන් නම් ඒ ඥාන දෙක උපදවා ගන්න ඉස්සෙල්ලා පුළුවන්. බැරි දෙයක් නැහැ. පුළුවන්. එහෙනම් කාම භවෙන් ඉස්සෙල්ලාම කියන දුගති ටික. කාම දුගති ඒ සතර අපායට සම්බන්ධ තියෙනවා මහා නිරාටක්. සංජීව කාල සූත්‍ර සංඝාත රෞරවය මහා රෞරවය තාපය මහා තාපය අවීචිය. අටක් තියෙනවා. ඉතින් මේක බලාගන්න අර දිව්‍ය චක්කු ඥානෙ උපදවාගත්තොත් බලාගන්න පුළුවන්. දිව්‍ය සෝත ඥානෙ උපදවාගත්තොත් ඒවැ දුක් විඳින සත්‍යයන්ගේ විලාප අහන්නත් පුළුවන්. මොනතරම් විලාපයක්ද නගන්නේ කියලා. මොනතරම් දුකක්ද විඳින්නේ කියලා බලා ගන්නත් පුළුවන්. ඒකයි මං කිව්වේ මේ දෙක ඒ ඥාන දෙක උපදවා ගත්තොත් එක දවසක්වත් ගිහිගේ රැඳෙන්නේ නැහැ කියලා. සංජීව මේ පෘථිවියට මම ඊට කලින් දේශනාවක මේක දේශනා කළා බෞද්ධ රූපායනේ දේවදූත සූත්‍රය මට මතකයි. සංජීව කියන නිරේ තියෙන මෙතන ඉඳලා යොදුන් 15000ක පිටින් පෘථිවියට මේ භවයන් දැනගන්න ඕනේ අපි. උදේට දැනගන්න. ඒතර තමයි මේ සංසාරේ බිය දැනෙන්නේ. නැත්තම් දැනෙන්නේ මෙතන ඉඳලා යොදුන් 15000 කෙපිටින් තියෙන සංජීව නිරය. ඒකේ මිනිස් වර්ෂ වලින් නෙමෙයි නිරේ වර්ෂ වලින් 500ක් තියෙනවා. ඒකේ උපදින සත්ව ඝාතනය කරන අය සත්තු මරන්නේ. එයා උපදින නිරය. සංජීව. නිරේ වර්ෂ වලින් 500ක්. මේ ලක්ෂණ 9ක් එක දවසයි. නිරේට. මෙහෙන් අවුරුදු ලක්ෂ 9ක් 61 දවසයි. මෙහෙන් අවුරුදු 2 කෝටි 70 ලක්ෂයක් සංජීව නිරේට මාසයයි. මෙහෙන් අවුරුදු කෝටි 32යි ලක්ෂ 40ක් සංජීව නිරයට අවුරුද්දයි. ඒ අවුරුදු 500ක් තියෙනවා. සත්ත්ව ඝාතනය කරන අය උපදින නිරය. තේරුණාද? ඔන්න භවයන් දැනගන්න. දැක ගන්න පුළුවන් දිව්‍ය චක්ෂුර විඥානය උපදවා ගන්න. ඒ විලාප අහන්න පුළුවන් දිව්‍ය සෝත ඥානය උපදවා ගන්න. ඒකයි මං කිව්වේ ওই ඥාන දෙක උපදවා ගත්තොත් පැයක් ගෙදර ඉන්නේ. පන්සලේම ඉන්නේ. ඒ සංජීවනීරේ. යදොන් 15000 කැපිටින් තියෙනවා. පළවෙනි නීරේ. මේවා තථාගතයන් වහන්සේ දැකලා ওই දිව්‍ය චක්කු ඥාණයෙන් දැකලා දිව්‍ය සෝත ඥාණයෙන් අහලා තමයි අපිට දේශනා කරේ. පැහැදිලි කරේ. මේ සුරංගනා කතා නෙමෙයි. සම්පූර්ණ සත්‍යයි. මොකද බුදුරජාන් වහන්සේ කොතනකවත් වැරද්දක් බොරුවක් අපිට දේශනා කළා නැහැ. සම්පූර්ණ සත්‍ය දේශනා කළේ 45 වසරක් පුරාවට. ඒ සංජීවනීරයට යොදුන් 15000ක පිටින් තියෙන කාල සූත්‍රය. කාල සූත්‍රය අවුරුදු 1000යි. නිරේ වර්ෂ වලින් 1000යි. 502යි. එතකොට දන්නවද? 502ක් 500 කොහොමද? 2 කෝටි 70 ලක්ෂයක් මාසයයි. කෝටි 32යි ලක්ෂ 40ක් අවුරුද්දයි. එයින් 1000යි. අම්මා තාත්තට ගහනවද? අම්මා තාත්තට බයිනවද? ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, සිල්වත් අයට, ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා කෙරේ වරදවා පිළිපදිනවා. ගුරුවරුන්ට බයිනවා. පහර දෙනවා. දෙමව්පියන්ට එයාලට. ඒ වරදවා පිළිපක දින අය උපදින නිරේ කාල සූත්‍රය. යදුන් පා සංජීවනයේට යදුන් 15000ක පිටින් තියෙනවා. නිරේ වර්ෂ වලින් 1000යි. ඒ දෙක. ප්‍රසංජීව කාල සූත්‍ර අනිත් එක සංඝාත. සංඝාතේ අවුරුදු 2000යි. නිරේ වර්ෂ වලින් 2000යි. සංඝාතේ එළුව කුකුල හරක් මරලා ජීවත් වෙන අය වැඩි ජීවිත ගත කරනවා. කෙවුල් වැඩි ජීවිත ගත කරන්නේ. වැද්දෝ වගේ ජීවත් වෙන. කියන මූට මූමා මාස් වැද්දෙක් කියලා. කියනනේ. එයා උපදින් නිරේ සංඝාතය. අවුරුදු 2000යි. 2000 ගෙවෙන්නේ තර අර විදියට. මිනිස් වර්ෂ වලින් නෙමෙයි. නිරේ වර්ෂ වලින්. අනිත් එක රෞරවය. රෞරවය ඒ සංඝාත කියන නිරයට යොදුන් 15000ක පිටින් තියෙනවා. ඒ සං ඒ නිරේ උපදිනවා රෞරව කියන නිරේ උපදිනවා අනුන් රවට්ටල ජීවත් වෙන අය. අනුන් රවට්ටල ජීවත් වෙන්නේ. හදිසියට ණයක් ගත්තා ගෙදරට ගියාම ඉල්ලන්න ගියාම මං ගත්ත ඇති ණයක් නැහැ කියලා පොල්ලකුත් තරම් බැනලා එළුවනවා. අනුන් රවට්ටලම ජීවත් වෙනවා. අනුන්ගෙන්ම ජීවත් වෙන්න බල. එහෙමයි ඉන්නවද ලෝකේ? ඔව්. බොරු කියලා රවට්ටලා අනුන් අනුන් රවට්ටලා ජීවත් වෙනවා. තමන්ගේ ජීවිකාව කරනවා. එයාලා උපදින්නේ රෞරවේ. ඒතර අවුරුදු 4000යි. නිරේ වර්ෂ වලින් 4000යි. යොදුන් අර සංඝාතයට යොදුන් 15000ක් පිටි යොදුනයි කියන්නේ සතපොම් 16ක්. එයින් 15000ක් පිටින් තියෙනවා. ඊගාට තියෙනවා මහා රෞරවය. මහා රෞරවය උපදිනවා තුනුරුවන් සතු වස්තු පැහැර ගන්න අය. නිදන් හැරුවත් මහා රෞරවය තමයි උරුම වෙන්නේ. ඒ සංඝ සතු දේවල්. බුදු පිළිමේ සිරස කඩලා අත දාලා ගත්තා. චෛත්‍ය බිඳලා චෛත්‍ය කඩලා ඒ කලගෙඩියේ තියෙන සම්පත් ටික ගත්තා. තැන් තැන් වල නිදන්ගත කරලා තියෙනවා ඒ කාලේ රහතන් වහන්සේලා. ඒ අය රජවරු ඒවා හාරලා ගන්නවා. බිඳලා ගන්නවා. සංඝ සතු දේවල් පැහැර ගන්නවා. මහා රෞරවේ උපදින්නේ. පස්සෙනික. මහා රෞරවේ උපදින්නේ. අවුරුදු නිරේ වර්ෂ වලින් 8000යි. හයවෙනි එක තමයි එතන ඉඳලා යොදුන් 15000ක පිටින් තියෙනවා තාපය. තාපය කියන්නේ ගිනි දෙල්. ගිනි ඡාලාවල්. මේ මේ පොඩි ගිනි නෙමෙයි. මා විශාල ගිනි ඡාලාවල්. තාපය. ඒ තාපය උපදිනවා කර්මය කර්මඵල විශ්වාස කරන්නේ නැති අය. සත්තු මරුවට පවු නැහැ, හොරකම් කරුවට පවු නැහැ, වැරදි කාමසේවනයන් කරුවට පවු නැහැ, බොරු කිව්වට පවු නැහැ, මාත්පැන් මාත්‍රාවි පාවිච්චි කළාට පවු නැහැ, කේලම් කිව්වට පවු නැහැ, පරුෂ වචන කතා කළාට පවු සිද්ධ වෙන්නේ. එහෙම ගත්ත අය. උපදින්නේ තාපේ. අවුරුදු නිරේ වර්ෂ වලින් 16 10යි. නිරේ වර්ෂ වලින් 16 10යි. අනිත් එක මහා තාපය. මහා තාපය උපදිනවා හත්වෙනි එක මහා තාපය උපදිනවා බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් නැහැ. ඔය බොරු. ඔය ධර්මය කියන්නේ බොරු. මහා සංඝරත්නය කියන්නේ බොරු. තුනුරුවන් බොරු. එහෙම කියන අයත් ඉන්නවද ලෝකේ? ඉන්නවා. අන්න එවැනි අය උපදින නිරය. මහා තාපය. ඒකේ තියෙනවා ආයෂ අන්තර කල්පයක්. අන්තර කල්පයක් කියන එක දන්නවද? මිනිස්සෙගේ පරම ආයුෂ අවුරුදු 10 ඉඳලා අසංකේය දක්වා නගිනවා. දැන් බැහැගෙන බැහැගෙන බැහැගෙන නේ ඉන්නේ. දැන් 10ට එනකම් බහිනවා. අවුරුදු 10දී 10 යනකොට ඉපදිලා ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙනත් අවසන් කළා උපාධිත් අරගෙන අවහවිහත් වෙලා ගෙවල් දොරවල් හදලා ළමයි හදලා දරුවෝත් හදලා මැරලත් යනවා. අවුරුදු 10යි. දැන් එහෙම පේනව පේනවද නැද්ද එහෙම දැන් එන ස්වභාවය? පේනවනේ. එතන ඉඳලා නගින අසංකේය දක්වා. නැගලා ආය අවුරුදු 10ට එනකම් බහින කාලයට කියනවා අන්තර කල්පය කියලා. ආයි බහින 10ට එන. කොච්චර කාලයක් එයිද? ආ මහාතාපය. මහාතාපය කියන්නේ තනිකර ගිනි චාලාවක්. තනිකර ගිනියන් වූ රත් වෙච්ච රතු පාට රත් වෙච්ච යකඩ තහඩු වලින් වට වෙලා තියෙන්නේ. ඒක ඇතුලේ දැවෙනවා පිච්චෙනවා. කෑ ගැහුවට මැරෙන්නේ නැහැ. පිච්චුණාට මැරෙන්නෙත් නැහැ. කර්මය ගෙවිලා ඉවර වෙනකම් මැරෙන්නේ නැහැ. හොඳයි. ඒකයි මං කිව්වේ දිව්‍ය චක්ෂර විඥානය දිව්‍ය සෝත ඥානය උපදවා ගන්න පුළුවන් නම් ඒ විදපු දුක් අතීතයේ විදපු දුක් දකින පූර්ව නිවාසානුස්මති ඥානයත් උපදවා ගත්තොත් අනේ අපිත් මෙච්චර මේ මේ විදියට විඳලා නේද ආවේ කියලා මෙච්චර දුක් අපි විඳලා තියෙනවා නේද අපාය වල වැටිලා කියලා තේරෙනවද අටවෙනි තමයි අවීචිය අවීචි අටවෙනි එක. දන්නවා. කවුද යන්නේ? මව මැරුවා, පියා මැරුවා, රාතන් වහන්සේ ඝාතනය කරා. බුදුරජාන් වහන්සේගේ ලේස ලැබුවා, සංඝ බේද කර්මය කළා. අනතරි පාප කර්ම. අවීචිය. අර මහා තාපයට දුන් 15000ක පිටින් තියෙනවා. කල්පයක් ආයශ. කල්පයක් ආයශ දන්නා කල්පයක් කියන්නේ. නිමාවක් නැහැ. ඔන්න දුගති. පේනද දුගති? ඒවට හේතු කිව්වා. හේතු හැදුවොත් ඵල භුක්ති විඳින්න වෙනවා. හේතු හැදුවොත්. හේතු අයින් කරොත් ඵල භුක්ති විඳින්නේ නැහැ. හැදුවා කුසල හේතු. හදන කුසල හේතු. දන් දෙනවා, සීල් සමාදන් වෙනවා, භාවනා කරනවා. කරුණා මෛත්‍රිය තු ජීවත් වෙනවා. වැඩි හිටියන්ට සලකනවා, ගරු බුහුමන් දක්වනවා, බණ අහනවා. ආ, අන කුසල් කරනවා. සුගති හතයි, එකක් මනුස්ස ලෝකය, අනිත් හය දිව්‍ය ලෝක. චාතුරු මහරාජිකය, තාවතින්සය, යාමය, සුසිතය, නිම්මාන රති, පරිනිර්මිත වසවර්ති. දිව්‍ය ලෝක හයයි. චාතුරු මහරජකේ උපදින්න පුළුවන්. මේ බණහපු පින්කම ඇති. යන්න. හැබැයි මිනිස් වර්ෂ වලින් ලක්ෂ 90යි. ඊට වැඩිය නෑ. මිනිස් වර්ෂ වලින්. මෙතන ඉඳලා සතපුම් සතපුම් වලින් කියනවා 672000ක් තියෙනවා. මේ පෘථිවියේ ඉඳලා සතපුම් 672000ක පිටින් තියෙනවා. පුළුවන් නම් ගිහින් බලන්න. චාතුරු මහරජකේ කුසලයේ ප්‍රතිඵල කාම භව කැමැති භවයක් චාතුරු මහරජිකේ මිනිස් වර්ෂ වලින් ලක්ෂ 90යි. එතන ඉඳලා 672000ක් ගිය තැන එතන ඉඳලා සතපුම් 672000ක් චාතුරු මහරජිකේ ඉඳලා හම්බෙන තුසිතේ මේ තවතිසාව. තවතිසා දිව්‍ය ලෝකේ. තවතිසාවේ මොනවද තියෙන්නේ? කපුරුක තියෙන්නේ. තව තිසරක් තමයි කප්පරුක තියෙන්නේ. තොර තව තියෙන ගොඩක් දේවල්. සුධර්මා දේව ස්වභාව තියෙනවා. නන්දන උයන තියෙනවා. පරසතු මල් තියෙනවා. මදාරා මල් තියෙනවා. සතපු 1600ක් දුරට සුවදහමනවා. පරසතු මල් මදාරා මල්. ඒතාවතින් සිය. කුසලේ ප්‍රතිඵල භුක්ති විඳින්න යන්නේ එතනට. හැබැයි එතනත් ආයුෂ ප්‍රමාණයක් තියෙනවා. ඒ ආයුෂ ප්‍රමාණය තමයි 3 කෝටි 60 ලක්ෂයයි. මිනිස් වර්ෂ වලින් 3 කෝටි 60 ලක්ෂයයි. එතන ඉඳලා සතපුම් 6 ලක්ෂ 72000ක් පිටින් තියෙනවා යාමේ. යාමේ කියන වචනේ තේරුමම සැප ඇති තැන. දුක් නෑ එතන හැබැයි. හැබැයි ආයශයක් තියෙනවා ආයශය වරුණාම ආයි දුක් වලට එන්න වෙනවා. එතන ජරා ව්‍යාධි නැහැ. ඒ කියන්නේ දිරීමක් නැහැ, ලෙඩ රෝග නැහැ. ජාතියයි මරණයයි තියෙනවා. පහළ වීමක් තියෙනවා, චුත වීමක් තියෙනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ. එතකොට ජාතිය තියෙනවා, මරණේ තියෙනවා. ජරා, ව්‍යාධි ඔව්. ඒක යාමේ. එතකොට යාමේ තියෙනවා 14 කෝටි 40 ලක්ෂයක් මිනිස් වර්ෂ වලින්. එතන ඉඳලා සතපොම් 6 ලක්ෂ 72000 කෙපිටින් තියෙන තුසිතය. තුසිත දිවි ලෝකේ. ඒ තුසිත දිවි ලෝකේ ඉන්නවා මෛත්‍රී බෝසතාණන් වහන්සේ. දෙමෝපිය දෙපළ. මගේ සෞ දෙනම. ඒ සියලු දෙනා ඉන්නවා තුසිතේ. විවේක සුවයෙන් ඉන්නවා. තුසිතේ ආයුෂ තියෙනවා මිනිස් වර්ෂ වලින් 57 කෝටි 60 ලක්ෂයක්. 57 කෝටි 60 ලක්ෂයක් මිනිස් වර්ෂ වලින් ආයුෂ තියෙනවා. එතන ඉඳලා සතපොම 6 ලක්ෂ 72000ක් එපිටින් තියෙනවා නිම්මාන රති රති කියන්නේ ඇලෙනවා. නිර්මාණය කියන්නේ පිනට හැදිච්ච. පිනට නිර්මාණය වෙච්ච. රන් රිදි මුතු මැණික් වලින්. ගෘහය නිර්මාණය වෙලා තියෙන රන් රිදි මුතු මැණික් වලින්. සතපොම් හතරක් දිගේව තියෙනවා. නිවස 8ක් 10ක් 16ක් 32ක් දිග නිවෙස් තියෙනවා විශාල නිවෙස් තියෙනවා සතපොම් වලින්. ඒ ඔක්කොම රන් රිදි මුතු මැණික් වලින් නිර්මාණය වෙලා තියෙනවා. නිම්මාන රති කියන්නේ ඒකයි. මිනිස් වර්ෂ වලින් 230 කෝටි 40 ලක්ෂයක් තියෙනවා. එතනින් එහාට තියෙනවා පරනිර්මිත වසවර්තිය කියලා එකක්. ඒක තමයි මාර දිව්‍ය පුත්‍රය හැමින්නේ. වසවර්තිය. මාර දිව්‍ය පුත්‍රයා. එතකොට පරනිර්මිත වසවර්ති නිර්මාණ රටේ ඉඳලා සතපම් 6 ලක්ෂ 72000ක පිටින් තියෙනවා. පරිනිර්මිත වසවර්තිය තියෙනවා මිනිස් වර්ෂ වලින් 921 කෝටි 60 ලක්ෂයක්. ඒ තමයි ඒ කාම භව වලින් කාම ලෝක වලින් ඒ කියන්නේ දුගති හැරුණාම දුගති තමයි වැඩිම අවශ්‍යයක් තියෙන්නේ. පරිනිර්මිත වසවර්තිය 921 කෝටි 60 ලක්ෂයක් තියෙනවා. එතන ඉඳලා රූපාවචර බ්‍රහ්මලෝක 16ක් තියෙනවා. ඒ පරිනිර්මිත වසවර්ති දිව්‍ය මේ භව පිළිබඳව දැනගන්න ඕනේ. ඉතින් දැක ගන්න නම් හම්බ මම කිව්වේ දැක ගන්න ක්‍රමයක් කිව්වා ඉතින්. පුළුවන් නම් දැක ගන්න. දිව්‍ය සෝත දිව චක්කු උපදවා ගත්තොත් අහන්නත් පුළුවන් ඒවා ශබ්ද මිහිරි ශබ්ද දිව්‍ය ලෝකවල ස්වභාවයන් දැක ගන්නත් පුළුවන් මෙහි ඉඳන්. ඔව්. ඒ පරිනිර්මිත වසවර්තියේ ඉඳලා එතන තියෙනවා බ්‍රහ්ම ලෝක 16ක්. ඒ බ්‍රහ්ම ලෝක 16 තමයි බ්‍රහ්ම පාරිෂදය, බ්‍රහ්ම පුරোহিতය, මහ බ්‍රහ්මය. ප්‍රථම ධ්‍යාන උපදවා ගන්න. ධ්‍යාන වඩලා, රූපාවචර ධ්‍යාන වඩලා ප්‍රථම ධ්‍යානෙ උපදවා ගන්න. ඒ ප්‍රථම ධ්‍යානයේ භූමි තුනක්. බ්‍රහ්ම පාරිෂදය, බ්‍රහ්ම පුරোহিতය, මහ බ්‍රහ්මය. පරිනිර්මිත වසවර්තියේ ඉඳලා තියෙනවා යදුන් 55 කෝටි 8 ලක්ෂයක් 55 55 කෝටි 8000ක් 55 නෑ 55 ලක්ෂ 8000ක් තියෙනවා 55 ලක්ෂ 8000ක් තියෙන පරිනිර්මිත වසවර්තියේ ඉඳලා ඒ දිව්‍ය ලෝකේ ඉඳලා අපිටට. ඊයර ප්‍රථම ධානය උපදවා ගත්තා ඊට. ඒ හොඳ නම් එහෙ යන්න පුළුවන්. ඔය ප්‍රථම ධානය උපදවා ගන්න. ඒකෙත් තියෙනවා හීන වශයෙන්, මධ්‍යම වශයෙන්, ප්‍රණීත වශයෙන්. සමහර කෙනෙක් හීන වශයෙන් උපදව ගන්නවා. සමහර කෙනෙක් ධානයට මධ්‍යම වශයෙන් සමාදිනවා. සමහර කෙනෙක් ධානයට ප්‍රණීත වශයෙන් සමාදිනවා. ඒතර බ්‍රහ්ම පාරිශදය, බ්‍රහ්ම පුරোহিতය, මහ බ්‍රහ්මය. දෙකේ තියෙන ආයු කාලයක්. ඒක තියෙන ආයු කාලයක්. ඒ ආයු කාලය තමයි කල්ප. අසංකේය කල්ප. කල්ප තුනෙන් එකක් තියෙනවා පළවෙනි එකේ. බ්‍රහ්ම පාර්ෂදේ. කල්ප භාගයක් තියෙනවා බ්‍රහ්ම පුරোহিতේ. කල්පයක් තියෙනවා මහ බ්‍රහ්මේ. අසංකේය. ඒතර අසංකේය කියන්නේ සංඛ්‍යාවක් නෑ. ඊගාවට තියෙනවා දෙවෙනි ධ්‍යානය ඔන්න උපදවා ගන්න පුළුවන්. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ එකග්ගත සහිත පළවෙනි ධ්‍යානය. ඒ චෛසික පහය දෙනවා පළවෙනි ධ්‍යානෙ. ඉතින් මේවා මේ පැයකින් කියන්න හරි අමාරුයි. මේ ධ්‍යාන එහෙම උපදවන හැටි. ඒතර දෙවෙනි ධ්‍යානයේදී විතර්කය නැහැ විචාර ප්‍රීති සුඛ එකග්ගත සහිත ဒုတိ ය ධ්‍යානය. දෙවෙනි ධ්‍යානය. ඒතර දෙවෙනි ධ්‍යානයේ තියෙනවා එයාලට උපදින්න බ්‍රහ්ම ලෝක තුනක්. පරිත්තාව අපමාන ආභාස්වර කියලා බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. අර 55 ලක්ෂ 8000ක් එපිටින් තියෙන්නේ. ඒ සෑම එකකටම 55 ලක්ෂ 8000ක් එපිටින් තියෙනවා. යොදුන් සතපොම් නෙමෙයි. යොදුන් වලින් දෙවෙනි ධ්‍යානෙ උපදවා ගත්තොත් අර හීන මධ්‍යම ප්‍රණීත වශයෙන් ඒ පරිත්තාවේ ඒ වගේම අපමාන හා අභාසර කියන මේ බ්‍රහ්ම ලෝක තුනේ එකක ප්‍රතිසන්දි ගන්න පුළුවන්. ඒකේ තියෙන ආයස කල්ප දෙකයි. පළවෙනි එකේ. දෙවෙනි එකේ කල්ප හතරයි. තුන්වෙනි එකේ කල්ප හතයි. හැබැයි මහා කල්ප. දැන් මහා කල්ප කියන්නේ අර අන්තර කල්පයක්. එහෙම නැත්නම් අර කල්ප 4ක් මහ කල්ප එකයි. තේරෙනවද කියන එක? කල්ප 4ක් මහ කල්ප එකයි. දැන් කල්ප දෙකක් තියෙන පළවෙනි එකේ දෙවෙනි එකේ කල්ප 4යි තුන්වෙනි එකේ මහ කල්ප 7යි තවයි අසංකේ කල්පෙකුත් තියෙනවා. කල්ප 8යි. තුන්වෙනි ධ්‍යානෙ උපදවා ගන්න කැමති නම් තුන්වෙනි ධ්‍යානෙ උපදවා ගන්න. තුන්වෙනි ධ්‍යානෙ උපදවාගත්ත පුච්චලයට ලැබෙනවා බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා ඒත් පරිත්ත සුභ අප්‍රමාණ සුභ සුහකින්නක කියලා. ඒකේ තියෙනවා අර කල්ප 16ක් 32ක්. පළවෙනි එකේ කල්ප 16යි මහා කල්ප. දෙවෙනි එකේ කල්ප මහා කල්ප 32යි. තුන්වෙනි එකේ මහා කල්ප 63යි. අසංඛ්‍ය කල්ප 1යි. කල්ප 64ක්. දැන් මේවා මම හිතන්නේ අහලත් නැහැ මම හිතන්නේ මේකට කලින්. අහලත් නැහැ බව දැනගන්න ඕනේ. ඇයි අපිට යන්න එතනට හොඳ නම් ඉතින් එතනට යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේව සෑම තැනම දේශනා කළා. හැබැයි අනිත්‍යයි. මේ සෑම තැනකම දැන් මම ආයශයක් කියනවා නේද? ඒ ආයශයෙන් එතනින් අවසන් වෙනවා. ආයශයක් නැති තැන නිවන. එතන ආයශයක් නැහැ. එහෙනම් ඒ තුන්වෙනි ධ්‍යානෙ උපදවා ගත්තා ඉතින්. තප්පමාන සුබ පරිත්‍ත සුබ සුවකින්න කියලා. ඊගාවට තියෙනවා එතන ඉඳලා යදුන් 55 ලක්ෂ 8000ක් එපිටින් තියෙනවා වේහප්පලේ කියලා එකක්. අහලා තියෙනවද වේහප්පලේ කියලා එකක්? මගත් අහලා නැහැ. අසඤ්ඤ සත්‍ය කියලා එකක් තියෙනවා. ඒ අර හතරවෙනි ධ්‍යාන පස්වෙනි ධ්‍යාන උපදවා ගත්තායිට. ඒ වේහප්පලය හා අසඤ්ඤ සත්. ඒකේ තියෙන කල්ප 500ක්. ආයස. වේහප්පලෙත් අසඤ්ඤ. අසඤ්ඤ කියන්නේ සංඥාවක් නැහැ. රූපයක් විතරයි තියෙන්නේ. අසඤ්ඤ තලය කියන්නේ ඒකයි. සංඥාවක් නැහැ. එතන වේදනා සංඥා සංකාර විඥාන කියන හතරම නැහැ. එතන තියෙන රූප ධර්මයක් විතරයි. අර කර්මයට අනුරූපව සුද්දාෂ්ට සතර මහා ධාතුවා සුද්දාෂ්ටක කලාපයන්ගෙන් නිර්මාණය වෙච්ච රූපකායක් විතරයි තියෙන්නේ. ඒක නිසා ඒ භවයට තව වචනයක් පාවිච්චි කරනවා. ඒක වෝකාර භව කියලා. එකම ආකාරයේ භවය. ඒක කල්ප 500ක් තියෙනවා. ඒ දෙකේම කල්ප 500ක් තියෙනවා. ඒ පංචම ධාන උපදවාගත්ත අයට. දැන් ඒතර කාම භවය දන්නවා. රූප භවයත් දන්නවා. අනිත්‍ය රූප භවය. එතන ඉඳලා 55 ලක්ෂ 80000ක් තියෙනවා. එතෙ තව තියෙනවා බ්‍රහ්ම ලෝක පහක්. අවිය, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්ඨ. එහෙම අහලා තියෙනවද? අවිය, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්ඨ. මේ පහට කියන්නේ සුද්ධවාස. සුද්ධ කියන්නේ ඊටම පිරිසිදු. කවුද? අනාගාමි පුච්චලෝ. උපදින එකක්. සුද්ධාවාස. අවිය කල්ප 1000යි අවිය. අතප්ප කල්ප 2000යි සුදස්ස කල්ප 4000යි සුදස්සි කල්ප 8000යි අකනිට්ට කල්ප 17000යි. ආයිස. හැබැයි එහෙ යන්න නම් අනාගාමි වෙලා යන්න ඕනේ නිකන් යන්න බෑ. අර දානයක් දීලා යන්න බෑ. සිල් සමාදන් වෙලා යන්න බෑ. භාවනා කළා පුළුවන් ඒ කියන්නේ සංයෝජන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන නැසලා කාමරාගයේ පටිගයි කියන. යෝරම් භාග්‍ය සංයෝජන පහම නැසලා එතනට යන්න පුළුවන්. හැබැයි ආයි මෙහෙ ඉන්නේ. එහෙම පිරිනවම් පාන. ඒ අකනිට්ට බ්‍රහ්ම ලෝකේ ඒ කල්ප 1000 2000 4000 8000 16000ම කල්ප ඒ සුඛ විහරණයෙන් ඉඳලා එහෙම පිරිනවම් පානවා මෙහෙ ඉන්නේ. ඒක හොඳයි. හොඳයි. තේරෙනවද? ඒක හොඳයි. ඒ රූප භවය. ඒ 16. ඒතොර 16ක් කිව්වා. ඒ රූප භවයන්. අනිත් එක අරූප භවය. ඒ අරූප භවයේ තියෙන අකනිට බ්‍රහ්ම ලෝකේ ඉඳලා 55 ලක්ෂ 80000ක් යදුන් එපිටින් තියෙන ආකාසඤ්ඤායතනය කියලා එකක්. මේ ආකාශය අවකාශය අනන්තයි අනන්තයි අනන්තයි අනන්තයි අනන්තයි අනන්තයි කියලා අවකාශය අරමුණු කරලා භාවනා කරනවා. රාකාශය සිත රඳවන්න පුළුවන් රඳවන්න. බලන්න පුළුවන් නම් පොඩ්ඩක් සිත රඳවලා ආකාශඥයතන. ආකාශය අනන්තයි අනන්තයි අනන්තයි අනන්තයි අනන්තයි කියන හැම එක අරූපාවචරය. ත්‍රි ආකාශය ධානයට සමවදිනවා. ඒ මරණසන්න මොහොතේදී මරණසන්න මොහොත වෙනකන් ධාහණයෙන් පිරෙන්නේ නැතුව ඉන්න ඕනේ. ඒ අවසාන අවස්ථාවේදී ධානයට සමවදිනවා. ආකර්ෂණායතන බ්‍රහ්ම ලෝකේ පහළ වෙන්නේ ආ. කල්ප 20000ක් තියෙනවා. කල්ප වලින් කියන්නේ 20000ක් තියෙනවා. එතන ඉඳලා තියෙනවා 55 ලක්ෂ 80000ක පිටින් විඥාන ඡායතන කියලා විඥානය මනස මානසිකාරය සිත අනන්තයි අනන්තයි අනන්තයි අනන්තයි මේ සිත යවන්න පුළුවන් අනන්තයට බැරිද යවන්න මෙහෙම කරනකොට අනන්තයට යවන්න පුළුවන් සිත කෙරවලක් නැතුව යවන්න පුළුවන් අනන්තයි අනන්තයි අනන්තයි අනන්තයි අනන්තයි කියලා භාවනා කරනවා. විඥාන ඡයතන. මනසම අරමුණු කරනවා. භාවනා කරනවා. භාවනා කරලා ඒ විඥාන ඡයතන ධානයට සමවදිනවා. ඒක පුරුදු කරනවා හොඳට. පංච ආකාරයෙන් පුරුදු කරනවා පස් ආකාරයකට. ඒ පුරුදු කළේ ධානය පිරෙහෙන්නේ නැතු ඒක පරිස්සම් කරලා තියාගන්න. මරණසන්න මොහොතේ සමවදිනවා. විඥාන ඡායතන බ්‍රහ්ම ලෝකේ ප්‍රතිසන්දි ගන්නවා. කල්ප 40000ක් තියෙනවා. ඒතර එතනින් එහාට තියෙනවා 55 ලක්ෂ 80000ක් අකිඤ්ඤඤායතන. නත්ති කිංච කිසිවක් නැහැ. මම ඉස්සෙල්ලා කිව්වා ධාතු පිළිබඳව දේශනාවේදී මම පැහැදිලි කරා. ශුන්‍යයි කිසි දෙයක් නැහැ. නත්ති කිංච කිසිවක් නැහැ. සම්මුති වශයෙන් තිබ්බට පරමාර්ථ වශයෙන් කිසිවක් නැහැ. තියෙන සම්මුතිවත් ප්‍රඥප්ති වශයෙන් සෑම දෙයක්ම අපි මේ නමක් නමක් දාගෙන පනවගෙන තින්න මේක අහවල් දෙයි කියලා. පරමාර්ථ වශයෙන් බෙදුවම ඔක කිසි දෙයක් නැහැ. නත්ති කිංචි කිසිවක් නැහැ. එයා ඒ දර්ශනය දැකලා එයා කිසිවක් නැහැ කිසිවක් නැහැ කියලා භාවනා කරනවා. නත්ති කිංචි නත්ති කිංචි කිසිවක් නැහැ කියන. ඒ ධානයට සමවදිනවා. ඒක පිරෙන්නේ නැතු තියාගෙන ඉඳලා මරණසන්න මොහොතේ ධානය ආරම්භණයට ගන්න. අවසාන ආරම්භණය. ධානසිත. ඒ අකිඤ්ඤඤ්ඤයතන බ්‍රහ්ම ලෝකෙ ප්‍රතිසන්දි ගන්නවා. කල්ප 60000ක් තියෙනවා. ඊගාට තියෙන නේව සංඥා ඥා සංඥායතනය. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. සම්මුති වශයෙන් තියෙනවා පරමාර්ථ වශයෙන් නැහැ. පුජ්‍යලෙක් සම්මුති වශයෙන් ඉන්නවා. පරමාර්ථ වශයෙන් බෙදුවොත් නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් බෙදෙනවා. ඊට පස්සේ ඒව බෙදුපහම ධාතු වශයෙන් හේතු ප්‍රත්‍ය අනුව බලපහම අවසානයේට එන්නේ මනස තියන්න වෙන්නේ ශුන්‍ය උතනක හිස් තැනක තියන්න වෙන්නේ. කිසිවක් නැහැ. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. ඒතර සම්මුති වශයෙන් ඉන්නවා පරමාර්ථ වශයෙන් නෑ. අන්න ඒ අනුව එයා භාවනා කරනවා. ඒ භාවනා කරලා ඒ නේව සංඥා නා සංඥායතන ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. භාවනා කළා. එයා ඒ ධ්‍යානයට සමවදිනවා. ඒ ධ්‍යානයට සමවැදලා මරණසන්න මොහොතේ ධ්‍යානය පිරෙන්නේ නැතුව තියාගන්නවා මරණසන්න මොහොත දක්වාම. ඒ මරණසන්න මොහොතේදී ඒ ධ්‍යානයට සමවදිනවා. කල්ප 84000ක් තියෙනවා. ඔන්න කාම භව රූප භව, අරූප භව. ඒ සියලුම භවවල මං ආයශක් දේශනා කරා. එහෙනම් ආයශක් දේශනා කරා නම් ඒ කියන්නේ ඉවර වෙනවා කියන එක. එතනින් එහාට කොහොමද යන්නේ? නේව සංඥා ඥා සංඥා යතනේ ඉන්න පුච්චලේ කල්ප 84000ක් ආශය වින්දනය කරලා ඊගාවට පහළ වුණේ නරක සිතුවිල්ලන් නම් එතන ඉඳලා කෙලින්ම යන්නේ අපායට. අර ජේතවනාරාමේ ළඟ බුදුරජාණන් වහන්සේ අර පිණ්ඩපාතේ වඩින වෙලාවේ ඊරිපෙටියක් දැකලා සිනහ පහල කරා. දැක් දන්නවනේ. කුණු කනවා ඊරිපෙටියක්. ඊරියක්. ତර ආන බුදුරජාණන් වහන්සේ hina ගියා. ආනන්ද හැමතුරු ඇහුවා දන්නව. නිකන් hina වෙන්නේ නැහැ බුදුවරු. හේතුවක් ඇතුව hina වෙන්නේ. ඔබ වහන්සේ සිනහ පහල කරා මේ මොකද්ද හේතුව? ආනන්ද මේ ඊරිපෙටියක් ඉන්න පේනවද කියලා. ඔව් කිව්වා. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ පුලවක සංඥාව. පණුවන් පිරිච්ච මස් ඇදලා දැකලා. මස් ඇදලා නරක් වුණාම පණුව උතුරනවනේ. ඒක දැකලා ඒ පුලවක සංඥාව වඩලා ධානය උපදවාගෙන බ්‍රහ්ම ලෝකේ හිටියේ කිව්වා. කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ. කකුසඳ කොණාගම කාශ්‍යප දැන් ඇවිල්ලා ඉන්නවා. කොහාටද ඇවිල්ලා ඉන්නේ? දාන්නෝ ඌරෝ ඊරිය මොනවද අනුභව කරන්න කියලා. දැන් කොහාට දැවිලි? ඒක තමයි සිනාපාල කරේ. දැන් තේරෙනවද එතකොට? ඒතර කාම භවය හොඳද, රූප භවය හොඳද, අරූප භවය හොඳද? භවය භව භවත්‍රේ එක තැනක්වත් බුදුරජාන් වහන්සේ වර්ණනා කළේ නැහැ. සිපිල්ලම් ගහන තරම් කාලයක්. මහණෙනි මම එහෙම තැනක් තියෙනවා නම් සිපිල්ලම් ගහන තරම් කාලයක්වත් හොඳයි කියන තැනක් මේ භවත්‍රය තුල තියෙනවා නම් මම එතන පෙන්නනවා කිව්වා. එහෙම තැනක් කාම භව, රූප භව, අරූප භව කියන භවත්‍රයේ කිසිම තැනක ඇසිපිල්ලම් ගහන තරම් කාලයක් සැපයි කියන්නේ තැනක්. එහෙනම් මොකද්ද තියෙන්නේ? දුකයි. එහෙනම් තව දැන් එතකොට කාම භව, රූප භව, අරූප භව, තින් භව තුනයි කිව්වේ. කාල වේලාව අවසන්. තව භව නවයක් තියෙනවා. ඒ භව නවයත් ඕකෙම තමයි තියෙන්නේ. ඒකවෝකාර භව, චතුෝකාර භව, පංචවෝකාර භව. එකමාකාර භව අසඤ්ඤතලේ. චතුෝකාර භව සතර නාමස්කන්ධය විතරක් තියෙන අරූපාවචර ධාන බ්‍රහ්ම ලෝක හතර. අනිත් සියලුම දේවල් පංචවෝකාර බව. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම තියෙනවා. ඒතොර ඒකවෝකාර බව, චතුවෝකාර බව, පංචවෝකාර බව. සංඤී බව, අසංඤී බව, නේව සංඤී, ඥා සංඤී බව. සංඥාවක් තියෙන භවයක් තියෙනවා. අසංඤී සංඥාවක් නැති භවයක් තියෙනවා. සංඥාවක් ඇත්තේත් නැහැ, නැත්තේත් නැහැ. එතනත් භවයක් තියෙනවා. කාම භව, රූප භව, රූප භව. එතකොට භව කීයද? නමයයි. ධර්ම දේශනාව අවසන් කරනවා. අනිත් දවසේ දේශනා කරන්නේ පටිච්ච සමුප්පාදයේ අංග 12. එතනින් 201ක් අවසන් දිට්ඨි විසුද්ධිය එතනින් අවසන් කරනවා. එතනින් එහා පටන් ගන්න කාංකා විතරණ විසුද්ධිය. හොඳයි. එහෙනම් කාල වේලාව අවසන් වෙලා තියෙනවා ධර්ම දේශනාව අවසන්. අදට ඉතින් දැන් මොකද කරන්නේ? කල්පනා කරලා බලන්න. කොහෙද හොඳ තැන තියෙන්නේ? නිවනම තමයි හොඳ එක. වෙන සිත රඳවන්න තැනක් වෙන සිත රඳවන්න තැනක් නැහැ. එහෙම රඳවන්න තැනක් තියනවා නම් බුදුරජාණන් වහන්සේ තියෙනවා අපිට. කියනවා අපිට මේ තැන සිත තියන්න කියලා. එහෙම තැනක් නැහැ. ඒ තමයි සියල්ල අතහරින්න කිව්ව එකයි. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු